සම්බුදු සරණයි. මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නොයික්ම වූයෙමි. මෙසේ ගිහියා විසින්ද පැවිද්දා විසින්ද නිතර මෙනෙහි කළ යුතුය. සදහැවතුනි ඒ බුද්ධ දේශනාවයි. ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අනියත දිවි මගේ නියතව මුහුණදීමට සිදුවන මරණයට අභීතව මුහුණදීමට අවැසි වපසරිය සකසා ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරේ අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනියේ මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සබ්බදානං ධම්මදානං ජිනාති යන බුද්ධ භාෂිතය අනුයමින් මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා බොරැල්ල කාල්ස්රූ උයනේ පදිංචි පර්සි පෙරේරා මහතා සහ චන්ද්‍රා පෙරේරා මහත්මිය ඇතුළු පින්වත් පිරිස. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුනෝ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 සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ. ඒ වගේම මේ ධර්මදේශනා මාලාවේ හයවෙනි ධර්මදේශනාව තතාගත බල පැහැදිලි කරන දේශනා මාලාවේ මේ හයවෙනි දේශනාව සද්ධර්මයට කැමති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දැනගන්න කැමති. බොහෝ දෙනාට කරුණුකාරණා පැහැදිලි කරවමින් ධර්මය දානය කරවන්ඩ මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහමී මාධ්‍ය ඔස්සේ ලෝකය පුරාම විසුරුවා හරින්ඩත් මේ පින්නතුන් දායකත්වය දැරුවා. ඒ නිසා සද්ධර්ම දානමය පින්කම රැස්කර ගන්නවයි මහා කුසලයේ. දානයන් අතර සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානි සංසදායක වූ එකම දානය හැටියටයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දානය දේශනා කළේ. එමනම් එවන් ශ්‍රේෂ්ඨ පින්කම සිදු කරන්ඩ මේ පිරිසාද භාග්‍ය ලබා ගත්තා. ඒ කුසලයත් සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගන්න කුසලයත් නිර්වාණගාමී මාර්ගය සඳහා පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතින අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ තතාගත බල පැහැදිලි කරන දේශනා මාලාවේ හතරවෙනි තතාගත බලය. අපි අද දේශනාවේදී සාකච්ඡා කරමු. මේ හතරවෙනි තතාගත බලය පැහැදිලි කරන තැන සිංහනාද සූත්‍රයේ භාගිතුන් වහන්සේ සඳහන් කරනවා පුනච පරං සාරිපුත්ත තතාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථභූතං පජානාති. යම්පි සාරිපුත්ත තතාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං පජානාති. ඉදම්පි සාරිපුත්ත තතාගතස්ස තතාගත බලං හෝති යම් බලං ආගම්ම තතාගතු ආසභංඨානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති. බුදුරජාණන් වහන්සේ මේ බල දහයකට පත්තිච්ච නිසා තතාගත බල දහයක් පිළිබඳව සිංහනාද සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒ තතාගත බල දහයටම පත්වෙලා තමයි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 සඳහන් කරනවා පින්නතිනි තව කෙනෙක් සම්පූර්ණයෙන්ම කවදාවත් දන්නේ නෑ. නානා ධාතු පිළිබඳව අවබෝධය තව කෙනෙකුට කවදාවත් සම්පූර්ණයෙන්ම ලබන්ඩ ලබන්ඩ බෑ. යම් යම් මහරහතන් වහන්සේලා යම් යම් ප්‍රමාණයකින් ලැබුවා. නමුත් සම්පූර්ණයෙන්ම ලැබුවේ සම්පූර්ණයෙන්ම ලැබුවේ නෑ. භාග්‍යතුන් වහන්සේට විතරයි ඒ ධාතු පිළිබඳව ඒ සැබෑම අවබෝධී තිබුණේ. ඒ නිසාම සඳහන් කරනවා අන් අය කොයිතරම් ප්‍රමාණයක් ලැබුවද භාග්‍යවතුන් වහන්සේ දන්නා ප්‍රමාණය කොච්චරද කියලා. ඇත්ත ඇති හැටියටම සර්ව ප්‍රකාරයෙන්ම දන්නවා කියන කාරණාවයි මේ හතරවෙනි තථාගත බලය. අපි උදාහරණයක් හැටියට සඳහන් කළොත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට අපේ ශාසනය කටයුතු කරපු මහා පන්තක ස්වාමින් වහන්සේ. අසූ මහාශ්‍රාවකයන්ගෙන් කෙනෙක්. ඒ ඇන මහාකල්ප ලක්ෂයක් පෙරුම් පුරලයින්නේ. අසු මහාශ්‍රාවකයෙක් වෙන්ට. මහාකල්ප ලක්ෂයක් පෙරුම් පිරුව කියල කිය හම එක මොනතරං කාලයක් උන්වහන්සේ ගුණම සම්පූර්ණ කලාද. සිල්ම සම්පූර්ණ කලාද. තමන් වහන්සේ පැවිදිබීමට ඇතුල් වෙලා කාලෙකින් තමන් වහන්සේ බුක්තිවිඳින නිවන් රසය තමන්ගේ මල්ලිටත් ලබල දෙන්න ඕනේ. සහෝදරයටත් ලබල දෙන්න ඕනේ. එහෙම හිතලා උන්වහන්සේ මල්ලිව පැවිදි කරා. චුල්ල පන්තක. චුල්ල පන්තකයන් වහන්සේ පැවිදි කරලා උන්වහන්සේට දහම් කරුණු ගැන්නවා. ඒ කරුණු උගන්නනකොට උන්වහන්සේට හතරපද ගාථාවක් පාඩන් කරන්න දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියවෙන හතරපද ගාථාව. පදුමං යථා කෝක නදං සුගන්දන්. පාතෝසියාපුල්ල මවීත ගන්දන්. අංගීර සං පස්ස විරෝචමානං තපන්න මාදිච්ච මිවන් තලික්කේ. මේ ගාථාව තමයි පාඩන් කරන්න දුන්නේ. මෙන් කියවෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ අංගීරසයි. ඇයි අංගීරසයි කියල කියන්නේ. රත්තරං පාටින් දිලිසෙන නිසා. අංගීරසන්. එතකොට පදුමං යථා කෝක නදං සුගන්දන්. කොයි වගේද බුදුරජාණන් වහන්සේ මෙ නෙලුමක් කෝක නද කියල කෙන පිපිච්ච නෙලුම් මලට නම. අපි විසින් බලෙන් පුබුදෝපු මල නෙමෙයි. ස්වාභාවිකවම සූර්යා ලෝකයත් සමඟ පිපෙන නෙලුමට කියන නමක් තමයි කෝක නද. මේ මල කොයි තරං සුවඳද. පුබුදවන මලට වඩා ස්වාභාවික මලී සුවඳ වැඩි ස්වභාවයෙන් පිපෙනකොට. එතකොට ඒ සුවඳ මල් පෙති විහිදෙනවාත් සමගම ඒ සුවඳ පරිසරයට මුහු වෙනවා. නොත් මේ සඳහන් කරපු ගාථාව මේ ගාථාව එතනදි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ හරියට පිපිච්ච මලක් නමුත් තවම සුවඳ විදා හැරලා නැහැ. තවම පියුම් ගැබ ඇතුළෙමයි සුවඳ ඒ වගේම භාග්‍යතුන් වහන්සේ සුවඳයි. මේ ගාථාව තමයි පාඩම් කරන්න දෙන්නේ. නමුත් උන්වහන්සේට මේ ගාථාව කොතරම් පාඩම් කළත් පාඩම් නැහැ. හාර මාසයක් ගෙවුණා. හාර මාසයක් ගෙවිච්ච තැන එක පදයක්වත් මතක හිටින්නේ නැහැ. මේ පදේ පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා දෙවනි පදේ කියවලා කල්පනා කරනකොට පළවෙනි එක මතක නැහැ. හාරමාසයක් ගෙවෙනකොටත් ගාථාව පාඩන් නැති නිසා මහාපන්තික ස්වාමීන් වහන්සේ උන්වහසට ගෙදර යන්න කීවා. එනිසා උන්වහන්සේ හැඩුව මුසු දුක් මුසු මුහුණින් ගෙදරයන්ට පිටත් වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ බව දන්නවා. මහා කරුණා සමාපත්තියෙන් දැක්කා චුල්ල පන්තක අද ගෙදර යනවා කියලා. එහෙම දැකලා පෙරමගට වැඩලා උන්වහන්සේ මුණගැහිලා එක්කරගෙන ගියා. මේ ශාසනයේ කාටවත් එහෙම යන්න කියන්න බෑ. කෙනෙක් පිට කරන්න පුළුවන් අයිතිය භාග්‍යතුන් වහසට විතර ඉතිබුණ ශාසනී. ඒ නිසා කාටවත් යන්න කියන්න බෑ කියල එක ගියා. එක්ක ගිහිල්ලා උන්වහන්සේට කමට හනක් ලබල දුන්නා. අපි දන්න සුදුරදි කැල්ලක් දීලා එක පිරිමදින්ට පිරිමදින්ට කියල සඳහන් කලා රජෝ හරණං රජෝ හරණං. ඉතාම කෙටි වෙලාවකදී උන්වහන්සේ මනාව ඥානය පහළ කරගත්තා. එක උදේවරුවකදී බුදුරජාණන් වහන්සේ මුළු ත්‍රපිටකීම ගෙන්වා. ආරමාසයක් තිසේ හතර පද ගාථාව එක පදයක්වත් උගන්නන්ඩ මහාපන්තක මහරහතන් වහන්සේට බැරි වුණා. බුදුරජාණන් වහන්සේ එක උදේවරුවක උන්වහන්සේට ත්‍රිපිටකීම ගෙන්වා. ජීවක වෛද්‍යාචාරිතුමාගේ ගෙදර එදා දානයක් තිබුණා. පන්සීයක් රහතන් වහන්සේලාට. දානශලා විහාරසි අනු නමයක් වැඩ හිටිය. බුදුරජාණන් වහන්සේ දාන පිළිගන්නේ නෑ විහාරිතාව භික්‍ෂූන් ඉන්නවනම්. එනිසා සඳහන් කලා විහාරිතාව භික්‍ෂූන් නැති බලන්ඩ. ප්‍රහතන් වහන්සේල සඳහන් කලා නෑ ස්වාමිනි සියරු දෙෙන වැඩිය. අනිකයි කල්පනාව චුල්ල පන්තක ස්වාමින් වහස ගෙදර ගිය කියලන්නේ. නෑ බලලඇන්ඩ. බලලාපු කෙනා කියනවන හැස්වාමීනී එක්කෙනෙක් නෙමෙයි දහස් ගානක් ඉන්නවා. ඒ දහස් ගණනක් දෙනාගෙන් චොල්ල පන්තකට එන්ඩි කියන්ට. නැවත ගිහිල්ල මතක් කලා චුල්ල පන්තක ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අමතනවා කියලා. අර සියලුම දෙනා මමයි චුල්ල පන්තක මමයි චුල්ල පන්තක කී කිය ඉස්සරහටෙනවා. නැවත ගිහිල්ලකිව ස්වාමීණී දහස් ගණනක් දෙනා සියලු දෙනාම චුල්ල පන්තක කියනවා. ඒ වෙලා සඳහන් කලා ඉස්සරලාම හම්බවෙන ස්වාමීන් වහන්සගේ සිවරු පොටිං අල්ල ගන්න කියලා. උන්වහන්සගේ සිවරු පොටිං අල්ල ගන්නකොටම අනිත් සියලුම රූපාතුරු දහන් වුණා. එතකට කෞුද මේ ඉඳල තියෙන්නේ. චුල්ල පන්තක ස්වාමීන් වහන්සේ විසින් මැවුරූප. උන්වහන්සේට ලැබුණ අග්‍රස්ථානය මොකක්ද. මනෝමය රූප මවන්නන් අතර අග තනතුර උන්වහන්සට ලැබුණේ. වැඩමවාගෙන ඇවිල්ල වාඩි කලා දානය වැළඳවා දානෙන් පස්සෙ කරන ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ චුල්ල පන්තක ස්වාමීන් වහන්සට පැවරුවා. උන්වහන්සේ මේ ධර්ම දේශනාව මුළු ත්‍රිපිටකේ මලලා දේශනා කලා කියලා සඳහන්ගෙන අනික් සියලු දෙනා වහන්සේලා පුදුමයට පත්කරවමින්. එතකොට අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත්තිච්ච තමන්ගේම සහෝදර මහාපන්තක ස්වාමීන් වහන්සේට දැනගණ්ඩ බැරිවුණා සුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ මොන ක්‍රමෙන්ද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේට ඒ අවබෝධඥානය ලබා දෙන්න පුළුවන් කොයි ක්‍රමෙන්ද කියලා. ආං ඒකයි සඳහන් කළේ වෙනත් කිසිම රහතන් වහන්සේ නමකටවත් නැති පුදුමාකාර ඥානයක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ආං ඒ ඥානය තමයි මෙන්න මේ හතරවෙනි තතාගත බලය හැටියට නානා ධාතු නානා ලෝක පිළිබඳව දන්නා නුවන හැටියට පැහැදිලි කළේ එක උදාහරණයක් වී අපි මේ සාකච්ඡා කළේ. ඉළඟට සඳහන් කරනවා කිසි කෙනෙකුට හිතාගණ්ඩ බැරි වුණ පුදුමාකාර ඥාන ශක්තියක් භාග්‍යතුන් වහසේගේ ඒ ඥානය. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. විවිධාකාර විදිහට කරුණු කාරණාව විමසුවොත්. ඒ ඕනෑම කාරණාවකට භාග්‍යතුන් වහන්සේ හරියටම පිළිතුරු දුන්නා. කවදාවත් භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට කාටවත්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 වී ඇටයක් පෙන්ලා කියන ස්වාමීනි මෙන්න මේ වී ඇටි. මේ වී ඇටේ මගේ කුඹුරේ හිටෙව්වොත් මේ වී ඇටෙන් මට කොච්චර ආදායමක් ලැබෙයිද? හරියටම දේශනා කරනවා ඒ වී ඇටෙන් ලැබෙන වී ඇට ගාන ආදායම. වෙනත් කුඹුරක හිටෙව්වොත් මගේ කුඹුරේ හිටෙව්වට වඩා වැඩි අස්වැන්නක්ද ලැබෙන්නේ අඩු අස්වැන්නක්ද කියලා වෙනත් කුඹුරක හිටෙව්වොත් ඒ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ හරියටම පැහැදිලි කළා. අං ඒ නිසා නානා දහතු දන්නා නුවණක්. ඊළඟට යම් අඹෑටයක් පෙන්නලා ඇහුවොත් එහෙම නැත්නම් වෙනත් ධාන්‍ය ඇටයක් පෙන්නලා ඇහුවොත් මේ අඹ ඇටේ හිටවලා පැලවුණාට පස්සේ මේ අඹ ඇටෙන් ගහ පවතින තුරු ලැබෙන ගෙඩි ගාන කොච්චරද අඹ ගහ ඇති වෙලා මැරෙනකන්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 ප්‍රකාශ කරන්න භාගිතුන් වහසේට හැකියාව තිබුණ කියල සඳහන් කරනවා. ඒ නිසා මේ නොයෙක් ධාතුව පිළිබඳව මනා දැනුමක් තිබුණ නිසා තමයි මනාව දන්නවා කියල සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ මනාව දන්නවා. මනාවම පිහිටියා කියන කාරණාව සඳහන් කළේ ඒ දැනුමේ හරියටම අවබෝධ ඥානය ඇතිකරගත්ත නිසා. යම් පුද්ගලයෙක් එමනැත්තං අපි සඳහන් කරම යම් ගහක්. යම් ගහක පොත්ත රලුයි. ඇයි ඒ ගහේ පොත්ත රලුණේ. යම් ගහක පොත්ත සිවුම් ඇයි ඒ ගහේ පොත්ත සිවුම් වුණේ. යම් ගහක ඒ ගහක් පවතින කාලෙ හැමදාම මල් තියෙනවා. ඇයි ඒ ගහේ හැමදාම මල් තියෙන්නේ. සමහර ගස්වල කාලෙකට විතරයි මල් හැදෙන්නේ. ඇයි කාලෙකට විතරක් මල් හැදෙන්නේ. සමහර ගස්වල අවුරුද්ධ පුරාම ගෙඩි තියෙනවා. ඇයි අවුරුද්ධ පුරාම ගෙඩි තියෙන්නේ. ඇයි සමහර ගස්වල අවුරුද්ධකට දෙපාරක් අවුරුද්ධකට එක පාරක් විතරක් පල දරන්නේ. ඒ කියන කාරණාව භාග්‍යතුන් වහස මනාව දේශනා කළා. සමහර ගහක ඇයි එලේ ගහ ඇතුළි තියන්නේ. නැතං අරටුව එලේට ඇතුළි තියන්නේ ඇයි. සමහර ගස්වල අරටුව එලී තියන්නේ ඇයි. එලේ ඇතුළි තියෙන අරටු එලී තියෙනවා.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 සමහර සත්වයෝ තම තමන්ගේ ප්‍රමාණය කොයි ආකාරයේද කියනවත් තමන්ගේ දැනුමේ ප්‍රමාණය තමන්ගේ අවබෝධඥානී ප්‍රමාණය එමකවත් සමහර සත්වයෝ දන්නේ නැහැ. නමුත් ඒ ඒ සත්වයාගේ ඒ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. ඒ කියන්නේ අපිට වඩා අපි ගැන හොඳටම දන්නේ බුදුරජාණන් වහන්සේ. අපි ගැන අපිවත් දන්නේ නැහැ. අන්න ඒ නිසයි සඳහන් කළේ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 නමුත් අංගුලිමාල පිරිතේ බල නිමා වෙන්නේ. මහා කල්පය පවතින තුරු මේ අංගුලිමාල පිරිත බලවත්. එහෙම බලවත් පිරිත් කීපයක් තියෙනවා. අංගුලිමාල පිරිත රතන සූත්‍රයේ වැසි පිරිත මේ වගේ පිරිත් කීපයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහා කල්පය පුරාවට බල පිහිටන පිරිත් හැටියට මෝර පිරිත වගේ පිරිත්. නමුත් අංගුලිමාලයන් වහන්සේ දැනගෙන හිටියේ නෑ තමන් ගැන නමුත් භාග්‍යතුන් වහන්සේ දැනගෙන තමයි උන්වහන්සේ හොයාගෙන වැඩිය. මාගන්දිය බමුණ දැනගෙන හිටියේ නෑ මේ ජීවිතෙන් මඟ පල ලබන්න මට පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේ තමයි ඒ බව දැනගෙන හොයාගෙන ගිහිල්ල ඒ අවස්ථාව උදා කරලා දුන්නේ. සෝපාක කියන දරුව කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ ශාසනය මට රහත්තෙන්ට වෙයි පුළුවන් වෙයි කියලා. සුනීත කියන කසල සෝදකය කවදාවත් දැනගෙන හිටියේ නෑ මට දෙවියන්ගෙන් බඳුන්ගෙන් වැඳුම් ලබන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ අයට ඒ తත්වයේ උදා කරලා දුන්නා. එහෙනම් නානා නොයෙක් ආකාරයේ පුජ්‍යලයන්ගේ මේ නානාදි මුක්ති භාග්‍යතුන් වහන්සේට දැනගැනීමේ හැකියාව තිබුණා. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ නොයෙක් නොයෙක් පුද්ගලයන්ගේ හොඳ වගේම නැතැගේ පුද්ගලයාගේ පිට වගේම ඇතුලාන්තයක් දැනගෙන හිටියා. නමුත් තව කෙනෙකුට අපේ ඇතුලාන්තය දකින්න බෑ. පිට පැත්තෙන් දැකලා හැසිරීම දැකලා කතා බහ දැකලා කෙනෙක් තීරණය කරන බොහොම හොඳයි කියලා. එහෙම තීරණය කරන්නේ අපි විතරයි. බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ නැහැ එහෙම. භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ පුද්ගලයාව දකිනවා.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 හරියටම වැදකං කරපු කෙනා භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා හැම තැනම පුද්ගලයාගේ ස්වභාවය මනාව අවබෝධ කළා. ඊළඟට සඳහන් කරනවා පිනතුන මේ අධිමුක්තිය කියන කාරණාව තවත් තමන් කවුද කියන කාරණාව තමන්වත් නොදන්නව වුණාට ඒ කාරණාව හරියටම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා තිබ්බ නිසා මේ අධිමුක්ති කියන කාරණාවෙන් සඳහන් කළා.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 දියුණු වෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් ඒ කමටහනේ පුජ්‍යලයට දුන්නේ දුන්නේ නැහැ. මේ දේශනා මාලාව ආරම්භ කරනකොටම අපි සඳහන් කළා මහා සිංහනාද සූත්‍රය ආරම්භ කරන්න හේතුුණේ ඇයි කියලා. සුනක්කත්ත කියන ලිච්චවි පුත්‍රයා පැවිදි බවට පත්වෙලා භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායකය හැටියට තිටිය කාලය. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉල්ලගෙන දිවස වැඩුවා.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 දිබ්බසෝත උන්වහන්සේට වඩන්න බැරි හින්දා. ඒ නිසා කෙනෙකුට කමටහන් දෙනකොට භාග්‍යතුන් වහන්සේ ඒ ඒ පුද්ගලයාට ගැළපෙන කමටහන හරියටම දුන්න නිසා. ඊටාම ඉක්මනින් සමහර අය කමටහන වඩලා මාර්ගඵලවලට පත් වුණා. ඒ නිසා පුද්ගලයාට ගැළපෙන කමටහනයි දැකලා දුන්නේ. අද එහෙම කමටහන් අපිට දෙන්න බැරි නිසා අපේ తত্ত্বය අපේ තරම හරියටම දන්නේ නැති නිසා අපිට අඳුරේ අත ගන්නවා වගේ දෙයක් කරන්න සිද්ධ වුණා එහෙම පෙනුමක් බැලුමක් එහෙම අවබෝධයක් නැති නිසා. අපේ හැකියාව මේ ජීවිතෙන්ම එතෙන්ට යන්න ඇති. නමුත් ඒක දන්න කෙනෙක් නෑ. භාග්‍යතුන් වහන්සේ ඒක හරියටම හරියටම දැක්කා. ඊළඟට සඳහන් කරනවා මේ ඇතැම් තීර්ථකයන් බුදුරජාණන් වහන්සේ ළඟට පැවිදි වෙන්න ඇවිල්ලා පැවිද්ද ඉල්ලහම භාග්‍යතුන් වහන්සේ ඒ කටියට පැවිද්ද දුන්නේ නැහැ. අන්න තීර්ථකය ඇවිල්ල බණහල සතුටු වෙලා පැහැදිලා ස්වාමිනිමන් පැවිදි කරන්න. පැවිදි කරන්න කියලා ඉල්ලීම කලාට පැවිද්ද දුන්නේ නෑ. නැහැ. ඔබ ඔය ඉන්න විදිහටමින්ට. මා කෙරෙහි ශ්‍රද්ධා සිත පිහිට වගන්ට. ඔය ඉන්න විදිහටම ඉන්ඩ මා කෙරෙහි ශ්‍රද්ධා සිත පිහිට වගන්ට. විශාල කාරණාවක් එලි කරනවා ඒ ප්‍රකාශය. ඇයි පැවිත දුන්නේ නැත්තේ. එයාට හරියටම ඒ පැවිද්ද කරන්න බැයි. එක් කරන්න බැරි බව දන්න නිසා තමයි පැවිද්ද දුන්නේ නැත්තේ. නමුත් පැවිදි නූනට ශ්‍රද්ධාව පිහිටවා ගණඩ පුළුවන් මං ගැන. ශ්‍රද්ධහා සිතින් ඉන්ඩ කියල සඳහන් කළේ මා පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවා ගත්ත පමණින් සතර අපායෙන් නිදහස්වෙන්ට පුළුහම් බව භාගිතුන් වහස දන්නවා. ඔහු සසරින් සතරාපායෙන් නිදහස් කරනවා නමුත් පැවිද්ද දුන්නේ නෑ. පැවිද්ද වඩන්ඩ බෑ.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 අපිට අපි ගැන කොච්චර දේවල් හිතන්න තියෙනවාද. ඇයි මට සිල් රකින්න බැරි. ඇයි මට හැමදාම පන්සිල් ආරක්ෂා කරන්න බැරි. ඇයි මට හිතු හිතු වෙලාවට එක කඩන්ට කෛරාටික සිතක් මාතුළ ඇති වෙන්නේ. ශ්‍රද්ධාව මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවේ මා තුළ මදි නිසා. මා තුළ නැති නිසා. දෙන මේ අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මා පිළිබඳව පිහිටවා ගත්ත ශ්‍රද්ධහා සිතම ඔබට ප්‍රමාණවත් කියල දේශනා කළේ ඒ ශ්‍රද්ධා සිතින් ඒ පුද්ගලයා සිල් කඩන්නේ කවදාව. ඒ සිල් මත ඉන්ඩ. එනම් අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නෙවෙයි අපිට ඒ ශ්‍රද්ධහා සිතවත් භාග්‍යතුන් වහන්සේ කියන වචනය පිළිබඳව පිහිට වන්ඩ ඒ උත්තමයන් වහන්සේ පිළිබඳව පිහිට වන්ඩ අපිට තවත් කොච්චර ජීවිතය ප්‍රගුණ කරවන්න වෙයිද කියන කාරණාව අපිට අපව හිතන්ට කරුණු ඉතුරු වෙනවා ඇතකොට. එනම් මේ ශ්‍රද්ධාව කියන කාරණාව සෙල් රකින්නත් වටිනවා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 කවදාවත් සඟුම් සරණ යන්න පුළුවන්කමක් නැහැ. විතිකිච්ඡා කියලා නීවරණ ධර්මයන්ගේ සඳහන් කළේ මේකට. ඒ විතිකිච්ඡා කියලා කිව්වේ සැකය. ඒ කියන්නේ අපි තුල එදිනෙදා ඇති වෙන සැකය නෙමෙයි බුද්ධාදී අටතැන පිළිබඳව ඇති වෙන සැකය ගැනයි විතිකිච්ඡාව නමින් හඳුන්වලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණා සියල්ල අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ භාග්‍යතුන් වහන්සේ අපි පිළිබඳව අපිට වඩා හොඳට දැකල තිබිට නිසා. අපිට වඩා හොඳට අවබෝධ කරලා තිබුණ නිසා. ආං එහෙම ශ්‍රද්ධාව සිත භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පහදවා ගත්ත පුද්ගලයා සදහටම සතරාපායෙන් නිදහස් වෙන බව මහා සමය සූත්‍රයේ දේශනා කරන තැනදී. එක බ්‍රහ්මරාජයෙක් ඇවිල බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කොට වදාලා. ඒ කේචි බුද්ධන් සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් යමෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුද්ගලයා කවදාවත් අපාය භූමියකට යන්නෙම නෑ. පහාය මානුසන් දේහන් මේ මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉවත් වෙනවාත් සමගම. දේව කායන් පරිපූරය සන්තිී සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා මේ බ්‍රහ්මයා දේශන කලා බ්‍රහ්මයා භාගිතුන් වහස ළඟ සඳහන් කලා.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 ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙනවා. එමනගේ ශ්‍රද්ධාව කියන ධර්මතාවේ අපිට හිතන්න පුළුවන් මංගාව තියෙනවා කියලා. අපි ගාව තියෙනවා කියලා හිතුවට අපි ගාව ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නෑ. අපි ගව ශ්‍රද්ධාව නැතුව නෙමෙයි අවශ්‍ය ප්‍රමාණයට නෑ. ඒක අපිට ඕන ඕන වෙලාවට වෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ. අං ඒකනි සිල් ආරක්ෂා කරනකොට දේශනා කළේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා පොරොන්දු වෙන්න කියලා. මාගේ ජීවිතේ නැති වුණත් මාගේ ජීවිතේ නැති කලත් මා සමාදන් වෙලා ඉන්නවනම් යම් සීලයක් ඒ සීලේ කවදාවත් කඩන්නේ නැහැ. එහෙමයි සිල් රකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම නැති සීලය paludu සහිතයි. දෝෂ සහිතයි. සීලය ආරක්ෂා කරන්න ඕන ආකාර 8ක් පිළිබඳව විශාක උපෝසත සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මනාව පිරිසිදු වූ සීලය කොහොමද කියලා. සුදු රෙද්දක උපමාවක භාග්‍යතුන් වහන්සේ මේක හරි ලස්සනට පැහැදිලි කළා. ඊටාම පිරිසිදු සුදු රෙද්දක් තියෙනවා. හොඳටම සම්පූර්ණයි රෙද්ද ඊටාම පිරිසිදුයි. හැබැයි මේ රෙද්දේ කෙරවලෙන් ටිකක් ඉරිලා තියෙනවා. ඊටාම හොඳයි කෙරවලෙන් ටිකක් ඉරිලා තියෙනවා. නිසා මේක හොඳ නැත්තෙම නෙමෙයි. නමුත් කෙරවලත් ඉරිලා නොතිබ්බනම් වටිනාකම නිමා කරන්න බෑ. එහෙනම් සිල් තියෙනවා. නමුත් චුට්ටක් චුට්ටක් වෙනස් වෙලා. චුට්ටක් කැඩිලා. අපි කියමු අටසිල් ආරක්ෂා කරන කෙනෙක් නච්ච ගීත වාදිත විසූක දස්සන කියලා කරුණු ගානක් සඳහන් කරනවා. කොටසක් කෙල්ල ගිහිල්ලා. එහෙනම් අගින් paludu වෙලා සමහරලාට රෙද්ද හතර මුල්ලමත් එක්ක හොඳටම හොඳයි මැද්දෙ තියෙනවා ලපයක්. නමුත් මේක හොඳයි ලපේ නොතිබ්බනම් තවත් හොඳයි. සමහර වෙලාවට මේ කහට පැල්ලමක් වැදීගෙන ගිහිල්ලා තියෙන ඉතාලම චූටි චූටි තිත් වලින් වැදිලා තියෙන්නේ. නමුත් මේ රෙදි කැල ප්‍රයෝජනෙට ගන්න බැරි නෑ. නමුත් එහෙමත් නොතිබ්බනම් ඉතාලම අගෙයි. ඒ මොකවත් නැතුව හොඳටම තියෙන රෙදි කැල හොඳයි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 සීලය වෙනුවෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් සමහරලාට කෙනෙකුට මගේ බෙල්ල කපන්න පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ නිවන මේ ලෝකයේ පහළ වෙච්ච අනෙක් සියලුම ආගම් ශාස්ත්‍රවරු හැම කෙනෙක්ම මෝක්ෂයක් දේශනා කළා. හැම කෙනෙක්ම නිවනක් සැනසීමේ මාර්ගයක් ස්වර්ගයක් දේශනා කළා. එහෙ යන්නේ කොහොමද? ඒ හැම ශාසනයකම හැම දහමකම ඒ ස්වර්ගයට යන්නේ මැරුණට පස්සේ. මරණින් පස්සේ හම්බ වෙන සැනසීමක් පිළිබඳවයි දේශනා කරලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන ඒක හම්බ වෙන්නේ මැරුණට පස්සේ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන හම්බ වෙන්නේ මේ ජීවිතෙන්ම හම්බ වෙනවා. මේ ජීවිතෙන්ම ප්‍රත්‍යක්ෂයි. මේ ජීවිතයෙන්ම ප්‍රත්‍යක්ෂ කරලා අත්දකින්න පුළුවන් නිවනක් දේශනා කරපු ලෝක ධාතුවේ පහළ වෙච්ච එකම ශාස්ත්‍රවරයා සම්මා සම්බුද්ධ. ඒ සඳහා මොනවද අවශ්‍ය? මේ ජීවිතෙම ඒ නිවන දකින්න. මේ ජීවිතෙම ඒ සුවය විඳින්න. සම්දිට්ටිකෝ. මේ ධර්මයේ ප්‍රතිඵල සාන්දෘෂ්ටිකයි. ඇස් පනා පිට දැක්ක හැකි. අකාලිකෝ. ඒක ලබන්න කාලයක් නෑ.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 ඒ නිසා ඇවිල්ල බලන්ඩ එහි පස්සිකෝ. අකාලිකෝ කාලයක් නෑ එහි පස්සිකෝ. ඇවිල්ල බලන්ඩ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ හැසිරෙන්ට. භාග්‍යතුන් වහන්සේගේ පාරිගමන් කරන්නට. පියාගේ භූමියේ හැසිරෙන එක හරීම ආරක්ෂා සහිතයි කියල දේශනා කළ භාගිතුන් වහස. පියාගේ භූමී හැසිරෙන එක හරිම ආරක්ෂා සහිතයි. කොතනද මේක දේශනා කළේ. අර උපමාවක් පැහැදිලි කළා. කැටකුරුල්ලෙකුගේ උපමාවක්. මේ පොඩි කුරුල්ලෙක් කැටකුරුල්ලු කියලා කියන්නේ. ඒ කැටකුරුල්ලට කීවා එයාගේ තාත්තා පුතේ අපේ සීමාවෙන් ඔබට යන්න එපා කියලා. අපේ සීමාවෙන් ඔබට යන්න එපා. දෙහෙමුණුත් උඹට කරදර වෙයි. නමුත් කුරුළු පැටියා එයා ටිකක් ඉගිල්ලෙන්න පුළුවන් වයසට ඇවිල්ලා. තාත්තා කියපු දේ ඇහුවේ නෑ. මේ ඉගිල්ලෙන්ට පටන් ගත් අහස පුරාම. උකුස්සෙක් දැක්ක විශාල උකුස්සෙක් ආපු ගමන් මෙයා ඩැහැගත්තා. දැහැගෙන අරං යනවා. දැන් කැටකුරුල්ල කියනවා තාත්ත කියපු දේ ඇහුවනම් මට මේක වෙන්නේ. තාත්ත කියපු දේ ඇහුවනම් මට මේක වෙන්නේ. ඒ වෙලා විකුරුල් ඇහුවා මොකක්ද ඔබේ තාත්තා කීවේ? මට තාත්තා කීවා මගේ සීමාවෙන් එහාට යන්න එපා කියලා. මම ඒක ඇහුවේ නෑ. ඒ හින්දා මං විනාශ වුණා. උඹේ තාත්තා එච්චර මිනිහෙක්ද? ඒ කියන්නේ උඹ උඹේ සීමාවට ගියොත් මං ඔබ අල්ලගන්නේ නැද්ද? පුළුවන් නම් යමන් බලන්න කියලා කිව්වා. ඇතෑරියා. මේ කැටකුරුළු හුඟාක් ඉන්නේ මේ හි කැට උඩ. මෙයා ඇවිල්ලා එහෙමම හි කැටේ උඩ වැහුවා. දැන් මේ තමයි පියාගේ භූමිය. තාත්තා මෙතනින් එහාට යන්න එපා කිව්වනේ. දැන් මෙයා හි කැටේ උඩ ඉන්නකොට මෙයාට ඇහෙන උගුස් අයිනවා. එයා වේගෙන් තටු දික් කරගෙන වේගෙන් මෙයා ගාවට එනවා. ඒ එන හඬ ඇහෙනවා. හඬ ලං වෙනකම් ඉඳලා මෙයා එකපාරම හි කැටි ඇසට රිංගුවා. උකුස්සට ආපු වේගය පාලනය කරගන්න බැරුව ගියා. එයාගේ පපුව හි කැටි වැදිලා එයා එතන මෙල්ල වැටුණා. තාත්තගේ භූමියේ හිටපු නිසා ඕනෑම බලවේගයක් පරාජය කරන්න පුළුවන්කම තිබුණ මොන තරම් බලය ශක්තිය තිබුණ. භාග්‍යතුන් වහස අපිට දේශනා කළා පියාගේ භූමියෙන් එලියට යන්න එපා කියලා. මකද භාග්‍යතුන් වහසගේ භූමිය සතර සතිපට්ඨානය මත හරියටම සිහිය පිහිටවල ජීවත්තෙන්ට මාරයාගේ පැත්තට යන්න එපා. එනම් හරියටම සිහිතිබ බනං අපි ඇතින් කවදාව සිල් කැඩෙන්නේ. අපි ඇතින් කවදාව ශ්‍රද්ධාව බිඳෙන්නේ. එදාට මාරයට අපි ගොදුරු කරන්නත් බෑ. මෙන්න මේ කරුණු මනාව අවබෝධ කරලා ශ්‍රද්ධාව පිහිටවල උන්වහන්ස කෙරෙහි පිහිටන්ඩයි භාගිතුන් හස දේශනා කළේ. නෙමනං නානාදි මුක්ති පිළිබඳව දන්නා නුවන ඒ ඒ පුද්ගලයා පිළිබඳව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 භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු දැනගෙන භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටවාගෙන බුදුන් සරණ යන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත්වෙන්ඩ අපිට ජීවිතය ගොඩනගන්න පුළුවන් වගේම මේ මහා ශ්‍රේෂ්ඨ වීරයන්න් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පහදවන්න පුළුවන් උපදවන්න පුළුවන් මේ වාගේ දැනුම් සම්භාරයකින් යුක්තයි නේද. අපි මේ සඳහම් කරන කරුණු ස්වල්පයමයි. මහාසාගරයෙන් ජලබිඳිත්තක් වගේ මේ සඳහන් කරන කරුණු අන්සිියල්ල මීට වඩා විශාලමයි සංකීර්ණමයි. ඒ කරුණ දැනගෙන ලෝකයටත් ඒ කරුණු දේශනා කරෝමින් පහදවන්ඩ මේ පින්නතුන් අද දවසේ මේ ධර්ම දේශනාව ලෝකයේ පුරාම විසුරු අහරින්ඩත් කටයුතු කළා. එසේ කටයුතු කරන්න දායකත්වය දැරූ දායක පිරිස බොරැල්ල කාසල්රී උයන පදිංචි පර්සි පෙරේරා මහත්මා සහ චන්ද්‍රා පෙරේරා මහත්මිය කටයුතු සංවිධානය කළා. ඒ අයගේ උතුම් අරමුණ ඇල්බට් රන්මුතුගල සහ වයිලට් රන්මුතුගල යන දෙපලට පින් අනුමෝදන් කිරීමත් ජිනේරිස් සහ රොසලින් බාලසූරිය යන දෙපලට පින් අනුමෝදන් කිරීමත් තුසිතා පීරිස් මහත්මිය සහ සුනිල් රන්මුතුගල මහත්මා යන අයට පින් අනුමෝදන් කිරීමත් සරත් ගෝනියන් ගොඩ මහතා ධනසිරි ගුණවර්ධන මහත්මයා යන අයට පින් අනුමෝදන් කිරීමත් ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් කරලා තියෙනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට මේ සද්ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවා ආශිර්වාද කළ ලොකු කුඩා සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනය උදාපත් වේවා මේ මහා කුසලයාගේ බලයෙන් මේ සියලුම දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ